ආයිබෝවන් තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අපි ඔබගේ ආලින්දයට ගොඩවදින්නේ ඔබගේ අපගේ කාගෙත් හිතාදර ප්‍රිය වැඩසටහන ගුරුවදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන සමගයි. ඔබ හොඳාකාරවම දන්නවා අපි මේ වන විට අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථය පිළිබඳව තමයි දහම් විග්‍රහයන් කරගනිමින් පවතින්නේ. ඉතින් ඒ සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන අපේ අතිපූජනීය කුකුල්පනී සුදස්සි ස්වාමින් වහන්සේ අපට නිබන්ධව අනුශාසනා ආශිර්වාද කරනවා. ඉතින් අදත් අපි අපේ දේශකයන් වහන්සේව වැඩසටහන ආරම්භ වන්නට ප්‍රථමයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. තුපින්වතුනේ පහුගිය වැඩසටහන් කීපය තුළදීම අපි මේ දහම් විග්‍රහයන් කතා කරගෙන එන ගමන් මගේදී අපි පහුගිය සතියේ වැඩසටහනේම දිගුවක් විදිහට අද වැඩසටහන අපි ආරම්භ කරන්න සිතුවා. මොකද පහුගිය සතියේ අපි සාකච්ඡා කරා මේ ආපත්‍ති සම්බන්ධව. එතකොට අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ අපිට අනුකම්පාවෙන් විස්තර කරලා දේශනා කරලා දුන්නා මේ ආපත්‍ති සම්බන්ධව කුසල ආපත්‍ති අකුසල ආපත්‍ති සහ අව්‍යාකෘත ආපත්‍ති කියලා ආකාර තුනක් පිළිබඳව අවසරයි අපේ ස්වාමීන් වහන්සේ අපි ගිය සතියේ වැඩසටහනේදී මේ කුසල ආපත්‍ය කියන එක ඔබ වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා දුන්නා මම බලාපොරොත්තු වෙන අපේ ස්වාමීන් වහන්සේ අද වැඩසටහන අකුසල සහ අව්‍යාකෘත ආපත්‍ය පිළිබඳව ඔබ වහන්සේගෙන් දේශනාව. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි හැම දිනාටම අපි පසුගිය සතියේ කතා බහ කළ සාකච්ඡාවටම බැඳුණු කරුණක් අද දවසේ මුලින්ම මතු කරලා ගත්තේ අපි එතකොට කුසලාපත්ති කියන්නේ මොනවද? ඒ කියන්නේ ආපත්ති කියන්නේ ඇවැත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නොකල යුතු බවට දේශනා කළ දේවල් භික්ෂුන් වහන්සේ නමක් සිද්ධ කරනවා නම් ඒ බඳු කරුණු තමයි ආපත්‍ති. එහෙම නැත්නම් ඇවැත් හැටියට විනේහි දක්වන්නේ. එතකොට මේ ආපත්‍ති ඇතැම් මේවා කුසල් සිතින් කෙරෙනවා, ඇතැම් මේවා අකුසල් සිතින් කෙරෙනවා, ඇතැම් මේවා ක්‍රියා සිතින් කෙරෙනවා. ඒතර කුසල් සිතෙන් කොහොමද ආපත්‍ය සිද්ධ වෙන්නේ කියලා අපි පසුගිය සතියේ පැහැදිලි කළා. බුද්ධ පූජාව සඳහා මල් ටිකක් නෙලීම, ඒ වගේම චෛත්‍ය මළුවේ, බෝ මළුවේ, විහාර මළුවේ වැවිලා තියෙන තනකොළ ගලවලා ඉවත් කිරීම, ඊළඟට ඒ මළුව සකසන්නට පොළව කෙටීම ආදී කරුණවලදී තථාගතයන් වහන්සේට කරන උපස්ථානයක් හැටියට සිත පහදවාගෙන ගෞරවණීය සිතින් ඒක සිද්ධ කළොත් එතන කුසලයක් ජනිත වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නොකල යුතු පවට පනවා වදාළ විනය ප්‍රඥප්ති උල්ලංඝනය කිරීම නිසා උන්වහන්සේට ඇවතක් සිද්ධ වෙනවා. එතකොට ආපත්‍යක් සිද්ධ වෙනවා. නමුත් මානසික වශයෙන් ගත්තොත් කුසල් සිතක් තමයි එතන ජනිත වෙලා තියෙන්නේ. එතකොට ඒවා හඳුන්වන්නේ කුසල ආපත්‍ය. කුසල් සිතෙන් සිදු කරන වැරදි. ඊළඟට දැන් අද අපිට කතා කරන්න තියෙන ඉතිරි කාරණා දෙක තමයි අකුසල් සිතෙන් කෙරෙන ආපත්‍ති. එතකොට වරදකුත් කෙරලා තියෙනවා අකුසලයකුත් සිද්ධ වෙලා. දැන් ඒ වගේ ඒවා තමයි අපිට සරලව ගත්තාම සතෙක් මැරීම. එතකොට සතෙක් මරනකොට බුදුරජාණන් වහන්සේ එතන ප්‍රාණඝාතය නොකල යුතුයි කියලා දේශනා කරලා තියෙන නිසා බුද්ධ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමකුත් වෙනවා. එහෙමයි. ඒ වගේම මේ සතා ඝාතනය කිරීමෙන් අකුසල කර්මයකුත් ජනිත වෙනවා. එහෙමයි. දැන් අපි මෙතන තේරුම් ගන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි විනය ප්‍රඥප්ති පනවද්දී අපි අර පසුගිය සතියේ කතා බහ කළා පරාජිකා ආපත්‍ති වලටපත් වුනොත් නැවත පිරිසිදු වෙන්න බෑ. නමුත් අනෙකුත් ඕනෑම ඇවතකට පැමුණුනොත් උන්වහන්සේට අවශ්‍ය නම් පිරිසුදු වෙන්නට පුළුවන්. එයින් සංඝාදිශේෂ කියලා කොටසක් කිව්වා. ඊළඟට පාචිත්‍ය කියලා කොටසක් කිව්වා. ඒතර පාචිත්‍ය ඇවැත්වලදී අපට අමුතුවෙන් කළ යුතු දෙයක් නෙමේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා උපසම්පදා භික්ෂුවක් ඉදිරියට ගිහිල්ලා මගේ අතින් මේ බඳු වරදක් සිද්ධ වුණා කියලා උන්වහන්සේ ඉදිරියේහි පාපෝච්චාරණය කිරීමක් කරන්නට ඕන. එතකොට උන්වහන්සේ විමසනවා ඔබ වහන්සේක වරදක් හැටියට දකිනවද? ඔව් මම ඒක වරදක් හැටියට දකිනවා. එහෙමනම් නැවත එසේ නොකොට සංවර වෙන්නට කියලා උන්වහන්සේ අවවාද කරනවා. හොඳයි ස්වාමීනි මම මේ විදිහට සංවර වෙනවා කියලා ඒක පිළි අරගෙන එතෙන් පටන් සංවර වෙන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ ඇවැද්දසීමක් තමයි ඇවැද්දසීමකින් තමයි පිරිසුදු වෙන්න පසුබිම සකස් වෙන්නේ. අර පාචිත්‍ය ඇවැත්තලා. එහෙම. දැන් ගහක කොළයක් කඩන එක, වල් පැලෑටියක් ගලවන එකටත් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ පාචිත්‍ය ඇවතක්. ඊළඟට සතෙක් මරණ එකටත් පනවලා තියෙන්නේ පාචිත්‍ය ඇවතක්. එතකොට දැන් ඇවැත් වශයෙන් ගත්තොත් අපි හිතමු මනුෂ්‍ය ඝාතනයේ හැරුණකොට භික්ෂුන් වහන්සේ නමක් විසින් හරකෙක් මැරුවා කියලා. එහෙම. ඇතෙක් මැරුවා කියලා හිතමු. එතකොට හරකෙක් මැරුවත් ඇතෙක් මැරුවත් ඇවත වශයෙන් සිද්ධ වෙන්නේ අර කොලයක් කඩපු පැලෑටියක් උදුරපු එකට පනවලා තියෙන ඇවත් තමයි මේකට පනවලා තියෙන්නේ. එහෙම. ඇවත් වශයෙන් ගත්තාම මේ දෙක සමානයි. එහෙම. පාචිත්‍ය ආපත්‍ය. හැබැයි කර්ම වශයෙන් ගත්තාම අර කොලයක් කැඩෙනවයි කියන එකේ 아무තු අකුසල කර්මයක් නෑ. ඒක බුද්ධ පූජාවකට නම් ඒ කොලේ මල කඩන්නේ බුද්ධ වතාවතක් හැටියට නම් ඒ වල්පැලෑටි ගලවන්නේ ඒක කුසලයක්. නමුත් ඒ જાතියම ඇවතක් වූ අර සත්ව ඝාතනය එතකොට සතෙක් හැටියට ඝාතනය කරන්නේ ගවයෙක් නම් අශ්වයෙක් නම් හස්තියෙක් නම් ඒක මහා බරපතල කර්මයක් අකුසල කර්මයක්. එතකොට කුසල අකුසල කර්ම වශයෙන් ගත්තාම ඒවැ ලොකු පරතරයක් තියෙනවා. හැබැයි ඇවත් වශයෙන් ගත්තාම ඒක සමාන පොදු වැරදි හැටියට තමයි ඒවා වෙන් කරලා තියෙන්නේ. හැබැයි මනුෂ්‍ය ඝාතනය ඒ අතින් විශේෂ කොට දක්වලා තියෙනවා. ඒකෙන් කෙලින්ම මහානකම අහෝසි වෙන විදිහේ පරාජිකාවක් සිද්ධ එතකොට දැන් මේවා අපි පටලවා නොගත යුතුයි. ඒකයි අපි පසුගිය සතියේත් කතා කළේ විනය කියලා කියන්නේ අපි නොකල යුතු සීමාව පෙන්වන එකයි. ධර්මය කියලා කියන්නේ අපේ මේ චිත්තචෛසික ධර්ම නාම රූප ධර්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන රටාව පැහැදිලි කිරීමයි. එතකොට අපේ මනසේ මතුවෙන චේතනාව ඒ කරන කැපකිරීම ඒව මත තමයි කුසල කුසල කර්මය තීරණය වෙන්නේ. අර කලයුත්ත නොකලයුත්ත වශයෙන් ඒවා වෙන් කරලා කොටස් කරලා දක්වලා තියෙන ස්වභාවය මත තමයි ඒ ආපත්‍ය මොකද්ද කියලා තීරණය වෙන්නේ. එතකොට අපි තව කොටසක් එතනදී සඳහන් කළා කුසල ආපත්‍ති අකුසල ආපත්‍ති වගේම අව්‍යාකෘත ආපත්‍ති. අව්‍යාකෘත කියලා කියන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන. සමහර ඇවැත් තියෙනවා. ඒකෙන් කුසලයක් වෙන්නෙත් නෑ අකුසලයක් වෙන්නෙත් නෑ. හැබැයි වරදක්. එහෙම වෙන්නේ කොහොමද? ඒ තමයි රහතන් වහන්සේලා අතින් සිද්ධ වෙන අඩුපාඩු. එතකොට රහතන් වහන්සේලා අතින් කොහොමද අඩුපාඩු සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට විමතියක් ඇති වෙන්න පුළුවන්. රහතන් වහන්සේ අතනොත් අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට රහතන් වහන්සේට කොහොමද වැරදි සිද්ධ වෙන්නේ, ඇවැත් සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට විමතියක් ඇති වෙන්න පුළුවන්. එහෙම. රහතන් වහන්සේට යමක් කරනකොට අපි හිතමු රහතන් වහන්සේ මල් පූජා කරනකොට බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට අපට වගේම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතක් ඇති වෙන්න පුළුවන්. එහෙම. නමුත් අපට ඇතිවෙන සිත කුසල් සිත කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේට ඇතිවෙන එම සිත ක්‍රියාසිතක් හැටියටයි හඳුන්වන්නේ. මොකද ඒක අනාගත විපාකයක් ඇති කරන්නේ නැති නිසා. එතකොට ඒ වගේම රහතන් වහන්සේ අතින් බුදුහාමුදුරුවෝ එපාය කියලා කියපු යමක් සිද්ධ වුණොත්. එහෙම ඒවා සිද්ධ වෙන්නට පුළුවන්. කොහොමද? දැන් ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගිහියෙක් නිදාගෙන ඉන්න එක වහලක් යට භික්ෂුන් වහන්සේ නම උපසම්පදා භික්ෂුන් වහන්සේ නම අරුණ නැගෙන තෙක් නිදාගෙන හිටියෝ. ඒ කියන්නේ සූර්ಯೋದයට කලින් එක්ක ගිහියා අවදි නැගිට්ටොත් හරි නැත්තම් හාමුදුරුවෝ නැගිට්ටොත් හරි ගැටලුවක් නැහැ. එහෙමයි. හැබැයි අරුණ නැගෙන තෙක් ඒ ගිහියත් නිදාගෙන ඉන්නෝ හාමුදුරුවොත් ඒ වහල යටම නිදාගෙන ඉන්නවා. එහෙම වුණොත් උන්වහන්සේට අවතක් සිද්ධ වෙනවා. එතකොට කාන්තාවක් නිදාගෙන ඉන්න වහලක් යට භික්ෂුන් වහන්සේ නමක් අරුණ නැගෙනකන් ඉන්න ඕන නිකන් ඇඳේ ඇලවෙනකොටම උන්වහන්සේට අවතක් සිද්ධ. එතකොට භික්ෂුන් වහන්සේ සැතපීලා ඉඳද්දි කාන්තාවක් ඇවිත් ඒ වහලයට ඒ කියන්නේ ඒ කුටිය වෙන්න ඕන ඒ වහලයට කොතනක හරි අර කාන්තාවත් ඇලවුනොත් අර හාමුදුරන්ට අවතක් සිද්ධ. එහෙම. එතකොට කාන්තාව ඇල වෙලා ඉඳද්දී හාමුදුරුවෝ ඒ වහල යට ඇල වුණොත් උන්වහන්සේට අවතක් සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට දැන් මේ වගේ காரணා සිද්ධ වෙන්න පුළුවන් නොදැනුවත්වම වුණත්. එහෙමයි. එතකොට දැන් රහතන් වහන්සේ නමක් සැතපීලා ඉන්න තැනක අර විදිහට ඒ වහලයට කාන්තාවක් ඇවිත් වෙනත් තැනක නිදා ගන්නවා. එහෙමයි. නිදා ගන්නකොට රහතන් වහන්සේට අවතක් සිද්ධ ඉතින් දැන් මේ වගේ දේවල් පනවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක මහා අසාධාරණයි. දැන් හාමුදුරුවෝ දන්නේත් නැහැනේ අර කාන්තාව ඇවිදින් නිදාගත්තද ඉතින් ඒක තමයි ਵਿਚාරශීලී වෙන්න ඕනේ. දැන් හාමුදුරුවෝ දන්නවද නැද්ද කතාවක් නැහැනේ පිටමනුස්සයෙක් ඒක දැක්කොත් එහෙම. දැක්කොත් එහෙම ඔන්න හාමුදුරුවොත් එක්කලා අර කාන්තාව නිදාගෙන හිටියා කියලානේ කියන්නේ. ඒක ගෙයි මෙහෙම නිදාගෙන හිටියා කියලානේ කියන්නේ. එතකොට චෝදනා එනකොට කවුද මුලින් නිදාගත්තේ කවුද පස්සේ නිදාගත්තේ කවුද වැරද්ද කළේ කවුද ඒ කතන්දර මොකුත් නැහැ චෝදනා වෙනකොට සාංගිකවයි බැනුම් ගන්න සිද්ධ වෙන්නේ විතරකුත් නැහැ ඉතින් ඒ නිසා දැන් අපි අර පසුගිය සතියේත් කතා කළා මේ විනය ප්‍රඥප්ති පනවනකොට බුදුරජාණන් වහන්සේ කරුණු දෙකකට අවධානය යොමු කරලා තියෙනවා ඒ තමයි ආභිසමාචාරික සහ ආදි බ්‍රහ්මචර්යක. ආදි බ්‍රහ්මචර්ය කියන්නේ ඍජුවම අපට කෙලස් නසන්න නිවන් දකින්න උදව් වෙන කාරණා. තව කොටසක් තියෙනවා ආභිසමාචාරික වශයෙන් මේ භික්ෂු සංස්ථාව නිරුපද්‍රිතව සමගි සම්පන්නව අන්‍යෝන්‍ය සහයෝගයෙන් භික්ෂුන් වහන්සේලාට පවතින්නටත් මහජනයාගෙන් චෝදනාවක් ලබන්නේ නැතුව මහජන ප්‍රසාදය ලැබමින් මහජනයාට ධර්ම මාර්ගය කියා දෙමින් දිගු කලක් මේ ආයතනය සුරක්ෂිතව පවත්වන්නට උදව් වෙන ප්‍රඥප්තිය. එහෙමයි. එතකොට දැන් ওই වගේ ප්‍රඥප්ති පනවලා තියෙන්නේ ඒ සඳහා. ඒවෙන් දැන් මේ අපි නිදාගෙන ඉන්න වහලක් යට දැන් වහලක් යට කියන එකෙන් අදහස් වෙන්නේ එකම වහලේ යට වුණත් කාමරයක් තියෙනවා නම් ගේ ඇතුලෙන් නෙමෙයි එළියෙන් ඇතුල් වෙන්න පුළුවන් කාමරයක්. එහෙමයි. අපි හිතමු ගෙයි අනිත් කාමරවල තියෙන ප්‍රධාන උළුවස්සෙන් ඇතුල් වෙලා ඇතුළට ඇතුළට යන්න. එක කාමරයක් තියෙනවා ඒක ප්‍රධාන උළුවස්සෙන් ඇතුල් වෙන්න ඕනේ. ඒ කාමරයට මිදුලෙන් කෙලින්ම ගොඩ වෙන්නට වෙනම දොරටුවක් තියෙනවා. එහෙම. ඒ වගේම ඒ කාමරෙන් ගේ ඇතුළට යන්න වෙන දොරටු නැහැ. එහෙම. එතකොට තනි වහලේ වුණාට ඒක වෙනම ආවාසයක් හැටියටයි සැලකෙන්නේ. එතකොට එතන එතන ගණන් ගන්නේ ඒ ඒ කුටිය ඇතුලෙන් අනිත් අනිත් කාමර යන්න පුළුවන් තමයි එකක් හැටියට ගන්නේ. ඒ කුටියෙන් වෙනත් කාමර යන්න බැරි වෙනත් කාමර ඒ කුටියට එන්නත් බැරි ඒක වෙනම ගෘහයක් හැටියටයි ගණන් එක වහලයට උනත්. එහෙම. ඒතකොට දැන් මේවා පනවලා තියෙන විදිහ බැලුවෙන් පස්සේ පේනවා තනි කරම අර මහජනයාගෙන් එන නිନ୍ଦා අපවාද චෝදනා ගරහා ඒවයින් වැළකීම පිණිසයි මෙහෙම දේශනා ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා උපසම්පදා භික්ෂුවක් වාඩි වෙලා ඉන්නකොට එතනින් ඇවිල්ලා කාන්තාවක් ඒ ආසනෙන් වාඩි වුණොත් එතකොට දැන් සැතපෙලා නෙමෙයි වාඩි වෙලා. හැබැයි වාඩි වෙලා ඉන්න තැන ආවරණය වුණු තැනක් නක්. එතකොට උන්වහන්සේලා උන්වහන්සේගේ සහ කාන්තාව අතර කිසිම අයත ක්‍රියාවක් සිද්ධ නොවෙනවා වෙන්න පුළුවන්. හැබැයි අර විදිහට සැඟවුණු තැනක එහෙම වාඩි වෙලා ඉඳලා ඇදහිය යුතු වචන ඇති. ඒ කියන්නේ සෝවන් ඵලයට වගේපත් වෙච්ච කෙනෙක් යම් චෝදනාවක් කළොත් එහෙම ඒක බරපතලයි. එතකොට ඒ ගැන මේ ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා මේ භික්ෂුන් වහන්සේට අර කරන චෝදනාව නිවැරදි නම් විනයානුකූලව කටයුතු කරන්න වෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු තැන්වල ඒ විදිහෙන් හැසිරෙන්න එපා. එහෙමයි. එතකොට දැන් ඔය බස් එකේ යනකොට වුණත් කාන්තාවක් සමග එක සීට් එකේ වාඩි වෙන්නේ නැත්තේ ඒ නිසා. එහෙම නැත්තම් භික්ෂුවට ඒ කාන්ත භික්ෂුවක් වාඩි වෙලා ඉන්න තැනින් කාන්තාවක් ඇවිත් ඒ සීට් එකේ වාඩි වුණයි කියලා කාන්තාව වාඩිලා ඉන්න තැනින් භික්ෂුව වාඩි වුණයි කියලා ඇඟේ ස්පර්ශ වෙන්නේ නැත්නම් සරාගී සම්බන්ධතාවයක් වෙන්නේ නැත්නම් මොකුත්ම ගැටලුවක් නැහැ එහෙම. එතන තියෙන එකම ගැටලුව මහජනයාගෙන් එල්ල වෙන අප්‍රසාදය. මහජනයාගේ දෝෂ දර්ශනයට ලක්වීම. ඒ නිසා තමයි ඒක වරදක්. මේ භික්ෂු සංස්ථාව පවත්වා ගැනීමට ගිහි දායකත්වයාගේ ප්‍රසාදය රැක ගැනීම. ප්‍රසාදය රැක ගැනීම. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පනවද්දි විශේෂයෙන් දක්වලා තියෙනවා අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවයි නොපැහැදුණු අය පහදින්නත් පැහැදුණුන්ගේ වැඩි පැහැදීම සඳහා මේ විනය ශික්ෂාපද පනවන්නේ කරුණු 10ක් දක්වලා තියෙනවා ඒන් දෙකක් තමයි ඔය කාරණා එතකොට දැන් භික්ෂුවට නොපැහැදුණුන් පහදවන්න පැහැදුණු අය වැඩි පහදවන්න කියලා වංචනික දේවල් කරලා හරියන්නේ නැහැ කපටිකම් කරලා වංචා කරලා නිකන් බොරු කරලා නැති ඒවා පෙන්නලා එහෙම හරියන්නේ නැහැ. එතකොට එතන වංචනික බව. හැබැයි තියෙන දේවල් ප්‍රකට කරනවා කියලා නිකන් නිර්වත් වෙලා හරියන්නේත් නැහැ. එහෙම. ਵਿਚාරපූර්වක වෙන්න ඕන තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරගන්න ආත්ම ගරුත්වය රැකගන්න සහ මේ සංස්ථාවේ ගරුත්වය රැකෙන්න. එතකොට දැන් මම ওই කාරණේ කිව්වේ මේ එක ආසනයක වාඩි වෙලා යාම ගැන. දැන් අපි හිතමු අපි ලංකාවේ එහෙම යනකොට අපි ගොඩක් වෙලාවට අපි හිතමු සීට් දෙක වෙන වෙනම තිබුණා වුණත් එක ළඟ සීට් දෙකක කාන්තාවක් ඉන්න තැනක හාමුදුරුවක් වාඩි වෙන්න තනි සීට් එකේ නෙමෙයි ඒක සීට් දෙකක් වුණත් එහෙම වාඩි වෙන්නේ එහෙම. හැබැයි දැන් අපි පිට රටක වගේ යනකොට දැන් මගේම අත්දැකීම ගුවන් යානේ වාඩි වෙලා යනකොට දැන් මගේ සීට් එකට ඊළඟ සීට් එකේ තිබුණේ කාන්තාවකට වෙන් කරලා එතකොට දැන් ඒ කාන්තාවන්ට පිටරට කාන්තාවක්. එතකොට දැන් මේ හාමුදුරුවෝද මොකක්වත් ඒගොල්ලන්ට සංඥාවක් නැහැනේ. එහෙම. කෙලින්ම ඇවිත් වාඩි වුණා. එතකොට එහෙම වාඩි වුණාට පස්සේ ඉතින් මේ දැන් මම පැවිද්දෙක් නිසා මට මුල්ම අත්දැකීම ඒක. ඊට පස්සේ මම ඉක්මනට නැගිට්ටා. නැගිටලා මේ මම එතනින් ඊට පස්සේ මම අර ගුවන් සේවිකාවකට කතා කරලා මං මට වෙන සීට් එකක් දෙන්න ඊට පස්සේ මම ඒ ගුවන් යානයේ බහිනකම්ම අර කාන්තාවයි ඒ කාන්තාවගේ ඒ හිතවත් කාන්තාව ටිකුයි මාව පෙන්න පෙන්න එක එක જાති කී කී hina වුණා. එතකොට දැන් අපේ විනය සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක දකින්න වෙන විදිහෙම. නිකන් අර කාන්තාව අතරේ ඉන්න බැරි ප්‍රශ්නයක් අපිට තියෙනවා වගේ එකක් ඒගොල්ලෝ හිතන්නේ නැහැ. එතකොට නිකන් පුරුෂාධිපත්‍ය හින්දාර බමුණු මතවාද හින්දා කාන්තාව ප්‍රතික්ෂේප කළා. හරි මොනවා හරි කියලා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ නිකන් උරණ වෙච්ච බවක් නෙමෙයි නිකන් හාස්‍යයට උපහාසයට ගත්තා. ඉතින් එතකොට දැන් ලංකාවේ අපේ බෞද්ධ සංස්කෘතියත් එක්කලා කාන්තාවක් වාඩි වෙලා ඉන්න තැන භික්ෂුන් වහන්සේ නමක් වාඩි වෙලා හිටියොත් ඒක නිග්‍රහයට කාරණා. එතකොට විදේශ රටක එහෙම තැනකින් අපි බැහැර වෙලා ගිය ගමන් ඒගොල්ලෝ ඒක වෙනත් ආකාරයකින් උපහාසයට ලක් කරනවා. එතකොට අපි ඒකෙන් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට කාන්තාවක් වාඩි වෙලා ඉන්න තැන භික්ෂුව වාඩි වෙනවා භික්ෂුව වාඩිලා ඉන්න තැන කාන්තාව වාඩි වෙනවා කියන එකේ විනය ප්‍රඥප්තිය තියෙන්නේ වැසුණු තැනක ඉන්න සුදුසු නැහැ. එතකොට දැන් අනිත් අය ඕන තරම් ඉන්න විවෘත තැනක දැන් බස් එකේ තව බොහෝ පිරිසක් ඉන්නවනේ. ගුවන් යානයේ තව බොහෝ පිරිසක් ඉන්නවනේ. එහෙම තැනක එකම ආසනයේ උනත් ඇඟේ හැපෙන්නේ නැතිව වාඩි වෙලා ඉන්න පුළුවන් නම් විනයට ඒක ගැටලුවක් නැහැ. එහෙම. නමුත් අපේ රටේ අපි එහෙම කරන්නේ නැත්තේ ඇයි? විනයට ගැටලුවක් නැති වුණාට මහජනයාගෙන් ඒකෙන් චෝදනාවක් එන්න පුළුවන් අපේ සංස්කෘතිය. එහෙම. ඒ නිසා අපි එහෙම කරන්නේ හැබැයි පිටරටවල ඒගොල්ලන්ට එහෙම සංස්කෘතියක් නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරපු ගමන් ඒගොල්ලෝ ඒක වෙන විදිහකට ඒකත් එක්ක ගැටෙන්න වැරදි අර්ථකථනයක් ගන්න පුළුවන්. එතකොට අපිට විනය ප්‍රඥප්තිය හඳුනාගෙන අපි රැකෙන්නටත් ඕන මහජන ආකල්පය සංස්කෘතිය ආදිය දැනගෙන එතනට අනුව ක්‍රියාත්මක වෙන්නත් ඕන. දැන් ওই වගේ තව එකක් ගත්තොත් අපි හිතමු අපේ රටේ භික්ෂූන් වහන්සේ නමක් පොලිමක හිටියොත් ඒක නුසුදුසු දෙයක් හැටියටයි දකින්නේ. මොකද අපේ රටේ හාමුදුරනකොට පොලිමේ ඉන්න දෙන්නේ නැහැ. මිනිස්සු හාමුදුරුවෝ ඉස්සරහට වඩින්න කියලාලා ඉක්මනට ඉස්සරහට යවලා ඒ අදාළ කාර්ය කරගන්න සලස්සනවා. හැබැයි පිටරටවල අපි පොලිමේ නොසිටියොත් තමයි වැරද්ද. ඒතර අපේ රටේ පොලිමේ හිටියොත් ඒක සුදුසු නැති දෙයක් හැටියට සැලකනවා. පිටරටකට ගියන් පස්සේ අපට අර අනුපිළිවෙලට පොලිමේ යන්න බැරි නම් තමයි ඒක නුසුදුසු දෙයක් හැටියට හඳුනාගන්නේ. එතකොට අපිට ඒවා සමාජ සම්මුති. බුද්ධ ප්‍රඥප්තිය තියෙන්නේ අර විදිහට වැසුණු තැනක අන් අය විසින් චෝදනා කරන්නට පුළුවන් විදිහේ තැනක හුදකලාව කාන්තාවක් සමග වාඩි වෙලා සිටීම සුදුසු නැහැ. දැන් මේ කියාගෙන ගියේ රහතන් වහන්සේ නම අපි හිතමු එහෙම වාඩි වෙලා ඉන්නකොට ටිකක් වැසුණු තැනක කාන්තාවක් ඇවිදින් එතනින් වාඩි වෙනවා. එතකොට උන්වහන්සේ හිතාමතා මොකක්වත් කරලා නැහැ. නමුත් උන්වහන්සේ එතකොට ඒ ඒක ඒ බව දැන දැන එතනින් ඉවත් වෙන්නේ නැතුව හිටියොත් එතකොට උන්වහන්සේ එතන අර ඇවතක් සිදු වෙනවා. ඇවත කියන්නේ වැසුණු තැනක අර විදිහට වාඩි වෙලා ඉඳීමේ වැරද්ද. එහෙම. ඉතින් අර විදිහට සැතපීලා ඉන්න වෙලාවක කාන්තාවක් ඇවිල්ලා ඒ වහල යට නිදාගත්තොත් උන්වහන්සේ දන්නේත් නැති වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට අවතක් සිත් වෙනවා. උන්වහන්සේ වරදක් කළා. ඉතින් එතකොට රහතන් වහන්සේට කුසල් සිත් ඇති වෙන්නෙත් නැහැ, අකුසල් සිත් ඇති වෙන්නෙත් නැහැ. එතකොට රහතන් වහන්සේට ඒ වෙච්ච ඇවත විස්තර කරන්න වෙන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන ක්‍රියා මාත්‍රයක් හැටියට. එහෙම තමයි අව්‍යාකෘත ඇවත් කියලා දක්වන්න වෙන්නේ. ඊළඟට මහානායක හර මෙතනදි දක්වනෝ එකම ඇවත ඔය තුන් විදිහටම වෙන්න. එතකොට ඇතම් ආපත්‍යයකට කුසල කුසල අව්‍යාකෘත යන ත්‍රිචිත්තයෙන්ම පැමිණිය හැකිය. මෞපිය උපස්ථානයේ පිණිස හෝ දුක්ඛිතයන්ට උපකාර කිරීම පිණිස හෝ විහාර චෛත්‍ය ධර්මශාලාදී යමක් කිරීම පිණිස හෝ මුදල් පිළිගැනීමෙන් වන ඇවත වන්නේ කුසල චිත්තයෙන්. ලෝභයෙන් මුදල් පිළිගැනීමේදී ඇවතට පැමිණෙන්නේ අකුසල චිත්තේනි. ඒ ඇවතට රහතුන් පැමිණෙන්නේ අව්‍යාකෘත චිත්තේනි. එතකොට දැන් මුදල් මුදලක් අපි හිතමු මුදලක් හෝ රත්තරන් රිදී ආදිය පිළිගන්නවා. එතකොට අපි මේ චෛත්‍ය හදන්න ඕන නිසා ගිහි දායකයින් ගෙනත් දෙන මුදල් ටික චෛත්‍ය හැදීම සඳහා අපි පිළිගන්නවා. එහෙමයි. එතකොට රන් රිදී මිල මුදල් පිළිගැනීමේ ඇවත සිද්ධ වෙනවා හැබැයි කුසල් සිතකින් තමයි ඒක පිළිගන්නේ. එතකොට ලෝභ මූලිකව අන්න දෙන මුදල් පිළිගන්නවා. එතකොට මුදල් පිළිගැනීමේ ඇවත සිද්ධ වෙනවා. හැබැයි ප්‍රශ්නා මූලික නිසා අකුසලයක් සිද්ධ වෙනවා. ඒතර රහතන් වහන්සේට කවුරු හරි ගෙනල්ලා ඒ විදිහට රන් රිදී ආදී පිළිගැන්නොත් උන්වහන්සේ ඒක ඉවසුවොත් උන්වහන්සේට ඇවතක් සිද්ධ වෙනවා. හැබැයි ඒක කුසලයකුත් අකුසලයකුත් නෙමෙයි අව්‍යාකෘතිය. එතකොට එකම ඇවත අවස්ථා තුනකදී තුන් විදිහට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ආපත්‍ති කුසල වශයෙන් අකුසල වශයෙන් සහ අව්‍යාකෘත වශයෙන් සිද්ධ අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා මනින් හම්බ වෙමු. අපි නැවතත් සුපුරුදු පරිදි වැඩසටහන සමග සම්බන්ධ වී සිටිනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පැහැදිලි කරමින් ඉන්නේ මේ ආපත්‍ති සම්බන්ධව දීර්ඝ විස්තරයක් අපේ ගිය වැඩසටහනට සමගාමීව උන්වහන්සේ අපිට දැන් දේශනා කරා. අපේ ස්වාමින්වහන්සේ දැන් පරාජිකා ඇවතටපත් නොවුනත් මේ කුඩා කුඩා ආපත්‍ති නිසා අලජ්ජී දුස්සීල භික්ෂුවක් විදිහට නම් කරලා අපි ඒ භික්ෂුන් වහන්සේට ගරු බුහුමන් කිරීමෙන් වැළකී සිටීම සංඝරත්නය නොවේ කියලා බැහැර කිරීම සුදුසු කාරණාවක්ද එහෙම කරන්න පුළුවන් කමක් නැහැ දැන් අපි අර පසුගිය සතියේ කතා කළා වගේ පරාජිකා ආපත්‍ති හතරෙන් එකකට හෝ පත් වුනොත් පමණයි උන්වහන්සේ දුස්සීල භික්ෂුවක් කියලා නම් කරන්න පුළුවන්. එහෙමයි. මෛතුන සේවනය, සොරකම, මනුෂ්‍ය ඝාතනය සහ Taman ළඟ නැති උත්තරී මනුෂ්‍ය ධර්ම තියනවා කියලා වංචනිකව ලෝකේ රැවටීම. ඒතර ඔය කරුණු හතරෙන් එකක්වත් සිද්ධ වෙලා නැතිනම් උන්වහන්සේ දුස්සීල භික්ෂුවක් කියලා බැහැර කරන්න පුළුවන් කමක් එතකොට උන්වහන්සේ අතින් ඔය පරාජිකා හතරෙන් එකක්වත් සිද්ධ වෙන්නේ නැතුව වෙනත් වෙනත් පුංචි පුංචි ආපත්‍ති සිද්ධ වුණයි කියලා උන්වහන්සේ සංඝ රත්ණයට අයිති නැතය කියලා එහෙම වෙන් කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම. ඉතින් දැන් ඔය සම්මුතියත් ඔය සාමාන්‍ය ලෝකේ විනය හරියට හඳුනන්නේ නැති ගිහි භවතුන් විසින් ඇති කරගන්නා යෝජනාව. එහෙම. ආකෘතිය. එහෙම. මේ හාමුදුරුව දුස්සීලයි, මේ හාමුදුරුව සීලවන්තයි එහෙම. අනිත් එක තමයි ගිහියෙකුට හාමුදුරුවන්ගේ සීලය දුස්සීල භාවය පිළිබඳ තීරණය කරන්න පහසු නැහැ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කොසල් රජුරුවත් එක්කලා ධර්ම කරුණු සාකච්ඡා කරමින් ඉන්නකොට කොසල් රජුරුවන්ගෙම චරපුරුෂයෝ ටිකක් එතනින් යනවා. එහෙමයි. හැබැයි ඒගොල්ලෝ අර ශ්‍රමණයෝ වගේ තමයි අචේලකයෝ විදිහට තමයි වෙස්වලාගෙන ඉන්නේ. එතකොට ඒක එක්තරා උපායක්. එතකොට කොසල් රජුරෝ දැන් බුදුහාමුදුරුවෝ ඉදිරියේ ඉඳිමිනොත් ඉක්මනට නැගිටලා අර ගොල්ලන්ට වන්දනා කරනවා. නේද? රජ්ජුරුවොත් උවන් දෙනකොට ඉතින් අනිවාර්යෙන් මේ ශ්‍රමණ පිරිසක් කියන සංඥාවනේ සමාජයට යන්නේ. එහෙමයි. එහෙම තමයි ඒගොල්ලන් උන අඩත්තු කරගෙන යන්නේ. එහෙමයි. හැබැයි රජ්ජුරුවන්ගේ ඔත්තු බලන මේ මේ චරපුරුෂයෝ ටික රට පුරාම රජ්ජුරුවන්ට ඔත්තු බලලා ප්‍රකාශ කරන සේවකයෝ ටික. එහෙමයි. එතකොට මේ ඉක්මනට ගිහිල්ලා ගරු කරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ස්වාමීනි බොහොම සිල්වත් පිරිසක් කියලා කියනවා. <laughs> වැරදි තැනටයි කිව්වේ. <laughs> <laughs> එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහරජතුමනි මේ සුදුවත් අඳින රන් රින්දි මසු කහවණු පිළිපද මේ පිළිගන්න ඒවා පරිහරණය කරන සුවඳ විලවුන් දරන ඒ බඳු ගිහියෙකු කොහොමද පැවිද්දාගේ සීලය දුසිල්වත් බව තීරණය කරන්නේ. ඒක පහසු කාර්යයක් නෙමෙයි. කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරනවා දීර්ඝ කාලයක් ඇසුරු කළොත් පමණයි කෙනෙකුගේ සීලය දුස්සීල භාවය හඳුනා ගන්න පුළුවන්. එතකොට සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. ඇසුරෙන් තමයි සීලය හඳුනාගත්තේ. තංච දීඝේන අද්දුනා. ඒකත් මේ කෙටි කාලෙකින් නෙමෙයි. දීර්ඝ කාලයක් ඇසුරු කිරීම. එතකොට න ඉතරං ඉක්මනින් ඒක කරන්න බෑ. ඊළඟට පඤ්ඤවතෝ නෝ දුප්පඤ්ඤේන ප්‍රඥාවන්තයෙකුටයි එකක් තීරණය කරන්න පුළුවන්. ප්‍රඥාව නැති කෙනෙකුට නෙමෙයි. එහෙම. ඒතර දිගු කලක් ඇසුරු කරන්නට ඕන. ඒ වගේම නුවණින් විමසා බලන්නට ඕන. එහෙම කෙනෙකුට තමයි කෙනෙකුගේ සීලය දුස්සීලය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද සමාජයේ ගොඩක් දෙනා දුස්සීල බව, සිල්වත් බව ආදී තීරණය කරන්නේ අර සෙරෙප්පු නැතුව ඊළඟට නිකන් බිම බලාගෙන බිම බලාගෙන එතකොට අපිරිසිදු සිවුරු ඇඳගෙන එහෙම යනවා නම් ඔන්න බොහොම අල්පේච්ඡ අල්පේච්ඡ පැවිද්දේ. එහෙමයි. එහෙම තමයි හිතන්නේ. එහෙමයි. එතකොට හොඳට පිළිවෙලකට සිවුරක් පෙරවලා හොඳට සෙරෙප්පු දෙකක් දාගෙන එතකොට හොඳට කුඩයක් අරගෙන හොඳ වාහනයකින් ගිහිල්ලා බැස්සොත් එහෙම අන්න ඒ ඒ භික්ෂුව එච්චර සිල්වත් කෙනෙක් නෙමෙයි. අන්න එහෙම තමයි දකින්නේ. එහෙම. එතකොට මේ වාහනේ කාගේද? ඒ සරෙප්පු උන්වහන්සේට කවුද පූජා කළේ? ඒව මොකක්වත් ਵਿਚාරයක් නැහැ. එතකොට අර පෙනුමත් එක්ක. එතකොට ඒ විදිහට ලෝකේ බොහෝ දෙනා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ලෝකයා යම් යම් දේවල් මනින විදිහ රූපප්පමාන. ඒ කියන්නේ පෙනෙන විදිහට දේවල් මනිනවා. එහෙමයි. අනිත් එක තමයි ഘോഷප්පමාන. අනිත් අය කියන දේවල් මත දේවල් මනිනවා. ඊළඟට ලූකප්පමාන. ලෝක ප්‍රමාණ කියන්නේ අර කර්කශ බව මත දේවල් මනිනවා. එහෙමයි. අවසාන එක තමයි ධම්මප්පමාන. ධර්මයේ තුලින් මනිනවා. ඉතින් ධම්මප්පමාන කියන තැනට එන්නේ හොඳ බුද්ධිමත් ඥානවන්ත පුද්ගලයෝ පමණයි. එහෙමයි. අනිත් අය ලෝකය මනින්නෙම එක්ක රූපප්පමාන එහෙම නැත්නම් ഘോഷප්පමාන නැත්නම් ලෝකප්පමාන. එතකොට රූපය අනුව දැකලා බලලා ඔන්න තීරණය කරනවා. දේවල්. හොඳට බිබ් බලාගෙන අර විදිහට යනවා නම් හිමින්සරේ পায় තියනවා නම් වැඩි කලබල කරන්නේ නැතුව කතා කරනවා නම් පිටුසිඟා වඩිනවා නම් පාවහන් පාවිච්චි කරන්නේ නැතිනම් ගල්ලෙනක වගේ වැඩ ඉන්නවා නම් ඔන්න ඒ හාමුදුරුව සෝවාන්වත් වෙච්ච කෙනෙක් කියලා තමයි මිනිස්සු හිතන්නේ. එහෙමයි. දැන් අපි එක්තරා කාලයක් ඔය පන්සලෙන් ටිකක් ඈත් වෙලා ගල්ලෙනක වැඩ හිටිය අවුරුදු 5ක් විතර. ඉතින් ඒ කාලේ අපිටම ඇවිදින් සමහරු කියනවා මේ හාමුදුරුවෝ නම් අනිවාර්යයෙන්ම අපට නොකියුවා වුණාට හාමුදුරුවෝ නම් සෝවාන් වෙලා ඉන්නේ. ඉතින් මහා රාවයක් ගියා එක එක තැන්වල. ඊට පස්සේ දැන් මම ගල්ලෙනින් ඇවිල්ලා ඊට පස්සේ මම ඉතින් ওই පිට රටවල යන්න ධර්ම දේශනා කරන්න ඒවට මේ විවිධ කටයුතු වල මම යෙදුණා. එහෙමයි. ඊට පස්සේ දැන් අරගොල්ලොම කියන්න ගත්තා දැන් නම් ඉතින් පිරිහිලා. එහෙමයි. එතකොට ඒ මොකද දැන් අර ඉන්න තැන අනුව බාහිරට පෙනෙන විදිහ අනුව ඒවත් එක්ක තමයි දැන් මේ සෝවාන් ඵලයද නැද්ද කියලා තීරණය කරන්නේ. එහෙම තමයි මහජනයාගේ බිම්ම. එහෙම අපේසයි. ඊළඟට ഘോഷ ප්‍රමාණය කියන්නේ වැඩි දෙනෙක් අගය කරනවා නම් මොන අහවරුනුත් යනවා අර අර ක්‍රීඩකයොත් යනවා මේ ඇමතිතුමත් යනවා අර ජනාධිපතිත් යනවා එතකොට මේ අසවල් අසවල්ලා යනවා අහවල් හාමුදුරුවොත් එනවා එහෙනම් එතන තමයි හොඳ හොඳම තැන එහෙමයි අන්න එහෙම තීරණය කරනවා එතකොට අර බාහිර ගෝසාවත් එහෙම කීර්තියත් එක්ක එහෙම නැත්තම් ලෝකප්පමාන අර විදිහට බොහොම කරකස ජීවිතයක් ගත කරනවා නම් ඒ අර කටුක බව තුළින් උන්වහන්සේ සිල්වත් කෙනෙක් ගුණවත් කෙනෙක් හැටියට මනිනවා කලාතුරකින් පුද්ගලයෙකුට තමයි ධම්මප්‍රමාණ දහම තුලින් හරියට කෙනෙකුගේ සීලේ ගුණ හඳුනා ගන්නට පුළුවන්. එහෙමයි. ඉතින් ගාක් වෙලාවට ආරණ්‍ය වාසී භික්ෂුව සිල්වත්ය, ගුණවත්ය, උන්වහන්සේ ධම අවබෝධ කරන කෙනෙක්ය, ග්‍රාම වාසී භික්ෂුව එහෙම නොවන කෙනෙක්ය වගේ එහෙම පොදු බෙදීම් තියෙනවා. එහෙමයි. ඒ නිසා ඒ වයින් ලෝකය බනින්න පුළුවන් කමක් නැහැ. දුස්සීලද නැද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ පරාජිකාපත්තිය මත පමණයි අවශේෂ කුඩා කුඩා ඇවැත් සිද්ධ වුණා කියලා කොහොමවත් ඒ භික්ෂුව සංඝ රත්ණයට අයිති නොවන ඉන් බැහැර කළ යුතු කෙනෙක් හැටියට පනවන්නට පුළුවන් කමක් එහෙමයි. හැබැයි අපි තේරුම් ගන්නට ඕන සමහර භික්ෂූන් වහන්සේලා පරාජිකාපත්තියකටපත් නොවුණා වුණත් ඒ කරන කියන දේවල් වලින් සංඝ සමාජයට බරපතල අපකීර්තියක් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මත්පැන් බීවයි කියලා භික්ෂුන් වහන්සේ නමක් පරාජිකාවටපත් වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි සමාජයේ ඉදිරියේ පරාජිකාවටපත් වෙනවට වඩා බරපතලයි මත්පැන් ටිකක් දීලා ඒ අහු වුණොත් එහෙම එතනින් ඇති වෙන අපවාදය. එහෙමයි. දැන් සමහර වෙලාවට අර විදිහට Taman ළඟ ධානා මාර්ගඵල අභිඥා නැතුව මගේ ළඟ ඒවා තියනවා කියලා අඟවන කෙනා කෙලිම පරාජිකානේ. එහෙමයි. හැබැයි එහෙම මිනිස්සුන් එහෙම හාමුදුරුවන්ට මිනිස්සු වඳිනවා. එහෙමයි. ගරු කරනවා. එයා මේ සිවුරු අරවන්න ඕන කියලා කවුරුවක් කියන්නේ නැහැ. එහෙමයි. එයා සංඝ සංස්ථාව විනාශ කරනවා කියලා කවුරුවත් චෝදනා කරන්නේ නැහැ. එහෙමයි. හැබැයි මත්පැන් ටිකක් දීලා අහු වුණොත් ඒ භික්ෂුවට සමාජයෙන් ලොකු ගර්හාවක් එනවා, නින්දාවක් එනවා. ඉතින් ඒ නිසා අපි සැලකිලිමත් වෙන්නට ඕන පරාජිකා ආපත්‍ය කියන එකටපත් නොවිය යුතුයි සංඝ සංස්ථාවේ සමාජිකත්වය සුරක්ෂිත කරගෙන නිවන් දැකීම සඳහා කටයුතු කරන්න. මත්පැන් බීම වගේ එකකට පොඩිවතක් වුණාට ඒක සමාජමය වශයෙන් ලොකු අර්බුදයක් ඇති කරනවා. එහෙමයි. එතකොට ඒක සමස්ත සංඝ සංස්ථාව කෙරෙහි තියෙන විශ්වසනීයත්වය, ගෞරවය පිරිහෙන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා පැවිද්දෙකුට තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි පරාජිකාවටපත් වෙලා නැහැනේ. අපි මත්පැන් ටිකක් විතරනේ බිව්වේ. ඒක මහයවතක් නෙමෙයිනේ. ඒක මේ පාචිත්‍ය ආපත්‍යක් විතරනේ ඒකෙන් සිද්ධ වෙන්නේ. ඕක ලොකු කරගෙන හරියනවද? එහෙම භික්ෂුවක් කොහොමද මේ සංඝයාගෙන් නරපන්නේ? එහෙම මේ වාද විවාද කරලා හරියන්නේ නැහැ. පැවිද්දාගේ පැත්තෙන් තේරුම් ගන්නට ඕනේ සමහරට පරාජිකාවට වඩා බරපතල වෙන්න පුළුවන් සමාජය තුළ අර කුඩා ඇවත. එහෙමයි. දැන් හැබැයි ගිහියාගේ පැත්තෙන් තේරුම් ගන්නට ඕන ඒ කුඩා ඇවත මොකද්ද මහ ඇවත මොකද්ද කියලා තේරුම් අරගෙන එතනදී අපි කලබල නොවි ඒ පැවිද්දා වරදි මුදවා ගන්න ක්‍රමයකට අපි එහෙමයි. ගෙන එන්න. එහෙමයි. ඒ කියන්නේ ඒ පැවිද්දා පරාජිකාවටපත් වෙලා නැත්තම් බත්පත් දිබී ඉන්න ඉඩ හරින එක නෙමෙයි. ඒකෙන් ගලව ගන්න ඕන. හැබැයි ගලව ගන්න වෙනුවට උන්වහන්සේට චෝදනා කරලා නිග්‍රහ කරලා සාසනෙන් නිර්පණ தත්තටපත් කළොත් එහෙම ගොඩ ගන්න පුළුවන් කෙනෙක් Tamanට අහිමි වෙන්න පුළුවන්. එහෙමයි. දැන් ඒ වගේ අවස්ථා දැන් අපේ සභාපතිතුමා අධිකරම් මැතිතුමා එතුමා තරුණ කාලේ ඒ විදිහට කරපු වැඩක් අපිත් එක්කලා කියලා තියෙනවා. එහෙමයි. එතකොට එතුමාගේ දායක පන්සලේ ටිකක් තරුණ හාමුදුරනමක් ඉඳලා තියෙන. ඒකට උන්වහන්සේ සිගරට් බොන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට එක එක්කෙනාට කියලා සිගරට් ගෙන්න ගන්න. එතකොට දවසක් අධිකාරම් මහත්තයාට කියලා තියෙනවා සිගරට් එකක් ගෙනත්. එහෙමයි. එතකොට අධිකාරම් මහත්තයා එවලම කියලා තියෙනවා හාමුදුරනේ මම සිගරට් බොන්නේ නැහැ. ඒ නිසා මේ මට නම් බෑ කඩේට ගිහිල්ලා සිගරට් ගේන්න. එතකොට කියලා තියෙනවා ඔබ බොන්නේ නැති වුණාට කමක් නැහැ මට ගෙනත් දීපන් කියලා සල්ලි දීලා තියෙනවා. එහෙමයි. එතකොට අධිකාරම් මහත්තයා කියලා දෙනවා. හැබැයි ඉතින් මම බොන්න නැති නිසා මම අනිවාර්යෙන් කඩේට ගිහිල්ලා කියනවා හාමුදුරන්ටයි ගෙනියන්නේ කියලා. එහෙමයි. විකාර කරන්න නැතුව ඔක ගෙරත් දියන් කියලා කියලා. එහෙමයි. ඊට පස්සේ අධිකාරම් මහත්තයා කඩේට ගිහිල්ලා සෙනග ඉස්සරහම කියලා තියෙනවා. මෙන්න මේ සිගරට් එකක් දෙන්න අර හාමුදුරුවෝ ගෙනියන්න කිව්වා. කියලා සෙනග ඉස්සරහම කියලා. එහෙමයි. කිව්වට පස්සේ දැන් සිගරට් එක ගෙනත් දුන්නා. ඊට පස්සේ මේ කොහොම හරි සිගරට් එක ගේන්නත් කලින් පණිවිඩය ගිහිල්ලා පන්සලට අන්න අහවලා මෙහෙම ගිහිල්ලා මිනිස්සු ඉදිරියෙන් මෙහෙම කිව්වා. එහෙමයි. ඊට පස්සේ දැන් හාමුදුරුවෝ හොඳටම කෑ ගහලා තියෙනවා මොකද්ද කරේ? මේ මිනිස්සු ඉස්සරහා ගිහිල්ලා මොකටද කිව්වේ කියලා. එතකොට ඉතින් අධිකාර මහත්තයා කියනවා මම හාමුදුරන්ට කලින්ම කිව්වනේ මම සිගරට් බොන්නේ නැහැ. එතකොට මට නිකන් ඒ කුණු ගොඩ මගේ ඇඟේ දාගන්න බෑ. ඒ නිසා මට මේක ගේන්න බෑ කියලාත් කිව්වනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ මට ගේන්න කිව්වන් පස්සේ මට ඉතින් කියන්න වෙනවා කාටද මේක ගෙනියන්න වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඉතින් ඔබ වහන්සේ බොන නිසා නේ ප්‍රශ්නේ උනේ. එහෙමයි. එහෙම කියලා ඊට පස්සේ කරුණ කිව්වට පස්සේ එදත් එදා හරේ අර හම්බුරු සම්පූර්ණයෙන් සිගරට් බීම නවත්තලා. එහෙමයි. ඉතින් එතකොට දායකයා බුද්ධිමත් වුණොත් දායකයා ශක්තිමත් වුණොත් උපායශීලී වුණොත් ඕනනම් භික්ෂුන් වහන්සේ අතෙන් සිද්ධ වෙන පුංචි පුංචි අඩුපාඩු වලින් ඒ පැවිද්දා ගොඩ ගන්න ඒකෙන් අදහස් කරන්නේ ගිහියා විසින් ආ ඒක පොඩි යවතක් නේ ඒක පරාජිකාවක් නෙමෙයිනේ කියලා නිකන් ආවරණය කරගෙන අර පැවිද්දාට වැරදි කර කර ඉන්න අනුබල දෙනවා කියන එක නෙමෙයි. එහෙම අපේ. ඒක නෙමෙයි කල යුත්තේ. දැන් දැන් අපි දැන් මෙතන කතා කරන්නේ පරාජිකාවටපත් වුණොත් විතරයි දුස්සීල. අනිත් ඒවාට කළාට දුස්සීල නෙමෙයි. ඉතින් දුස්සීල නෙමෙයි කියලා ඒවා නඩත්තු කරගෙන යන එක නෙමෙයි. දැන් ගොඩක් තැන්වල වික්ෂුන් වහන්සේලා ඒ විදිහට මත්පැන් බොන්න, සිගරට් බොන්න, ඒ විදිහේ යම් යම් නොකටයුතුකම් කරන්න පෙළඹෙන්නෙම ගිහියාගේ අනුග්‍රහයමත්. එහෙමයි. ඒ නිසා ගිහියෙක් හැටියට මේ දාන ටික දෙන එක පන්සල හදලා දෙන එක විතරක් නෙමෙයි පැවිද්දා ආරක්ෂා කරගෙන ශාසනයට උචිත වෙන විදිහේ භික්ෂුවක් නිර්මාණය කිරීමේ වගකීම ගිහි දායකකාරකාදීන්ටත් තියෙනවා. එහෙම. මොකද ගිහියා කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් චරිතයක් වෙන්න පුළුවන්. හැබැයි ගිහියාට සාංශාරික වශයෙන් Taman දියුණු කරගත්තු සිහිනුවණක් තියෙනවනේ. එහෙමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් දැන් ඔය චිත්ත ගෘහපති හැම ගත්තාම ඒ අය භික්ෂූන් වහන්සේලා දහම් කරුණු කියා දෙනකොට ගෞරවයෙන් දහම් අහනවා. හැබැයි භික්ෂූන් වහන්සේගේ අඩුපාඩු දකිනකොට ඒක කරුණා මෛත්‍රියෙන් කියා දෙනවා. ඒක තැන් තැන්වල විවේචනය කරලා නිග්‍රහ කරන එක නෙමෙයි. දැන් අද කරන්නේ කරුණා මෛත්‍රියෙන් කියා දීලා උන්වහන්සේලා රැක ගන්නව වෙනුවට අද කෙලින් මේක ෆොටෝ එකක් ගත්තා Facebook එකේ දැම්ම ඔන්න මේ අහවල් හාමුදුරුව මෙහෙමයි මෙහෙමයි කියලා නිකන් අර උඩ බලාගෙන කෙල ගහගන්න කෙල ගහන්න වගේ ඒ අපේම සාසනේ අපේම දේවල් ටික අපේම සංස්කෘතිය අපේම ගුණාත්මක බව සම්පූර්ණම විනාශ කරගන්නව අප විසින්. එහෙමයි. අවසර අපි සන්නේ. ඒ වගේම දැන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතින් සිදුවන අඩුපාඩුව සමස්ත සමස්ත ශාසනයටම ආරෝපණය කරනවා. එතකොට දැන් අපි එකෙන් අදහස් කරන්නේ අර විදිහට වැරද්දක් දැක්කන් පස්සේ ඒක කියන්නේ නැතුව හංගලා පරිස්සම් කරලා වැරදි කරගෙන යන්න ඉඩ දෙන්න කියන එක නෙමෙයි. එහෙමයි. ඒක සමාජගත කරන්න ඕන ඒ භික්ෂුව ගොඩ ගන්න බැරි නම්. එහෙමයි. දැන් අපි සංඝ සභා ආදියෙන් අපි එහෙම දේවල් කරනවා උන්වහන්සේට අවවාද කරනවා ඊට පස්සේ ටිකක් අනතුරු අඟවනවා ඒ එකකින්වත් සැකසෙන්නේ නැත්නම් ඊට පස්සේ සංඝ සභාවෙන් දැඩි තීරණයක් ගන්න උන්වහන්සේ බැහැර කරන්නේ එහෙමයි එතකොට අපර සිවුරු හරවලා යවන්න පුළුවන් කමක් නැති වුණාට උන්වහන්සේ නිකායෙන් බැහැර කරලා ඒක ප්‍රසිද්ධ කරනවා මේ මේ අඩුපාඩු නිසා මේ භික්ෂුව ඉවත් කළා එහෙම නිසා ඊට පස්සේ මේ භික්ෂුව මේ කණ්ඩායමට අයිති කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඒ ඒ විදිහට තමයි මඟ පෙන්නලා තියෙන්නේ. එහෙමයි. දැන් දේවදත්ත හාමුදුරුවෝ නොකටයුතුකම් කරනකොට සරියොත් හාමුදුරන්ට කියනවා සාරිපුත්ත ගිහිල්ලා නගරයට ගිහිල්ලා සියලු දෙනා රැස් කරලා කියන්න මේ දේවදත්ත මෙතනින් ඉස්සරහට කරන જાතිවලට අපි කිසි සම්බන්ධයක් නැහැ කියලා. එහෙමයි. ඒතර එයා කරන ඒවා හොඳ හෝ නරක යාටයි. එහෙමයි. ඒක මහජනයාට දැනුම් දෙන්න. ඒතර මීට පස්සේ එයා කරන දේවල් සම්බන්ධව තථාගතයන් වහන්සේවත් මේ භික්ෂු සංස්ථාව වගකීමක් දරන්නේ නැහැ. එහෙමයි. කියන එක කියන්න. මේ මේ විදිහට නොකටයුතුකම් කරනවා කියන එක ප්‍රසිද්ධ කරන්නේ. එහෙමයි. ඊට එතෙන්දී සරියොත් හාමුදුරුව අහනවා ස්වාමීනි මම කොහොමද එහෙම කරන්නේ? දැන් මමමයි නගරයට ගිහිල්ලා රජගහ නුවර වැසියන්ට මමමයි කිව්වේ දේවදත්ත හාමුදුරුව කියන්නේ මෙහෙම කෙනෙක් ධානා අභිඥා තියෙන කෙනෙක් මේ මේ විදිහේ හැකියාවන් තියෙන කෙනෙක් මේ බඳු භික්ෂුවක් කියලා මමමයි උන්වහන්සේගේ ගුණ වර්ණනා කළේ මේ රජගහ නුවර වැසියන්ට. ඉතින් ස්වාමීනි දැන් මමම ගිහින් කොහොමද උන්වහන්සේගේ නුගුණ කියන්නේ? එහෙමයි. එතෙන්ද බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්ත ඔබ එදා කිව්වේ ඇත්තක්ද මුසාවක්? එතකොට සරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම එදා කිව්වේ ඇත්ත. ඉතින් දැන් ඔබට කියන්න කියන්නේ ඇත්ත තමයි. එහෙමයි. ඒ එදා ඇත්ත මේ අද ඇත්ත. එහෙමයි. <laughs> එතකොට එදා ಗುಣ තියනවා නම් ಗುಣ කියන්නට ඕන උන්වහන්සේ ආරක්ෂා කරගන්න ඕන. හැබැයි උන්වහන්සේ ළඟ දුර්ගුණ තියෙනවා නම් ඒකෙන් බේර ගන්න කටයුතු කරන්න. එහෙමයි. බුදුහාමුදුරෝ දේවදත්ත හාමුදුරන්ව බේර ගන්න නැවත නැවත කරුණු කිව්වා. අනතුරු ඇඟෙව්වා. නමුත් ඒ එකක්වත් පිළිගන්නේ නැත්නම් එතනින් පස්සේ තමයි අපි ඒක සමාජගත කරලා උන්වහන්සේ මේ විදිහේ නොකටයුතුකම් කෙනෙක් කරන කෙනෙක් ඒ නිසා මේ සංස්ථාවට සංස්ථාවෙන් බැහැර කරනවා කියලා ප්‍රකාශ කළේ. එහෙමයි. ඉතින් මුලින්ම මේක අපි පින්තූරයක් අරගෙන Facebook එකට දාලා මේ හාමුදුරුවෝ මෙහෙමයි කියලා ප්‍රසිද්ධ කළාන් පස්සේ ඒ භික්ෂුන් වහන්සේට සැකසෙන්න තියෙන අවස්ථා නැති වෙනවා. එතකොට අර මොකක් හරි හේතුවක් නිසා මිනිමරපු මිනිස්සයා හිරේට දාලා එළියට එනකොට අර ලැජ්ජ බය ඔක්කොම නැතුව ගිහිල්ලා ඊට පස්සේ 100ක් වුණත් මරන්න පුළුවන් මට්ටමට හැදිලා එනවනේ සමහරු. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ අර දඩබ්බරේ බවට පත් වෙන්න පුළුවන්. අර සමාජ කතිකාවත ගොඩනගෙන ආකාරය. අනිත් එක තමයි එක එක භික්ෂුන් වහන්සේ නමක් කරන ඒ අර අරවින්ද මහත්තයා කිව්වා වගේ එක භික්ෂුවක් කරන දේ සමස්ත සංඝ සංස්ථාවටම ආරෝපණය කරලා සංඝයා මෙන්න මෙහෙමයි. හාමුදුරුවෝ මෙන්න මෙහෙමයි. කියලා එතකොට පොදුවේ තමයි අර ඔක්කොටම නිග්‍රහ කරන්නේ. එහෙමයි. ඉතින් ඒකෙන් බල බරපතල අකුසලයක් කරගන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සමස්ත ශාසනයේ චිර පැවැත්මට අර භික්ෂු භික්ෂුණී වහන්සේලාට නිග්‍රහ කරලා උපාසක උපාසිකා පිරිස මේ සිව්වණක් පිරිස නිසානේ මේක රැකෙන්නේ. එහෙමයි. එතකොට මේක රැකගත යුතු රැක ගැනීමට ක්‍රියා කළ යුතු උපාසක උපාසිකා පිරිසම අර විදිහට නිග්‍රහ කරලා සමස්ත ශාසනයේ පැවැත්ම දෙදරා යන්නට කටයුතු. දැන් සමාජයේ තියෙන මත්‍යඥ අපේ ස්වාමීන් වහන්සේ මේ ශාසනය රකී පවතින භික්ෂුන් වහන්සේලා විතරක්ම කියලා කියලා. ඔය ඒ කියන්නේ හාමුදුරු මේක රකින්න ඕන. එහෙමයි. නායක හාමුදුරු මේක රකින්න ඕන. බැරි නම් යන්න ඕන. එතකොට අන්න ඒ විදිහට තමයි කතා කරන්නේ. එතකොට හාමුදුරු තමයි මේ ශාසනයේ මුරකාරය. එහෙමයි. එතකොට ගිහියන්ට ඕන ජඩ වැඩක් කරන්න පුළුවන් ඒව ප්‍රශ්නයක් නැහැ. එතකොට හාමුදුරු මේක රකින්න ඕන. එහෙමයි. එහෙම තමයි හිතන්නේ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස විසින්මයි මේක රැකිය යුත්තේ එහෙම. ඉතින් ඒ අන්‍යෝන්‍ය සහයෝගය නැති වුණොත් මේක වැඩි කාලයක් පවතින්නේ. එහෙම. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන දැනම එවැනි වැරදි ක්‍රියා කරන එහෙම නැත්නම් අලජ්ජි භික්ෂූන් වහන්සේ කෙනෙකුට දන් දීම උපකාර කිරීම පාපයක් සිදු වෙනවා කියලා මිනිස්සෙක් හිතුවා. ඒ කාරණාව සම්බන්ධව කොහොමද විග්‍රහ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධව දේශනා කරන්නේ කිසි කෙනෙකුට දන් දීම නොකල යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. එතකොට කවුරු වුණත් කුසගින්නේ ඉන්නවා නම් ඒ තනත්තාට ආහාර ටිකක් දීම කුසලයි. එහෙමයි. හැබැයි අර භික්ෂුව කරන වැරදි දැනගෙන ඒ වැරදි වලට අනුබල දීමක් හැටියට අපි උදව් කරනවා නම් ඒක අකුසලයි. එහෙම. ඒක නොකළ යුතුයි. අර විදිහට මත්පැන් අවශ්‍ය කෙනාට මත්පැන් ගෙනත් දෙන්න, වීඩි සිගරට් අවශ්‍ය කෙනාට ඒවා ගෙනත් දෙන්න, වෙනත් වෙනත් දුරාචාරයන්ට යොමු වෙච්ච කෙනාට ඒවට අවශ්‍ය පහසුකම් සකස් කරලා දෙන්න. එහෙම. එතකොට පාර්ලිමේන්තුවට යන්න උදව් කිරීම ආදී වශයෙන් අපි මේ නොකටයුතුකම් කරන්න අපි සහාය වෙනවා නම් ඒක යෝග්‍ය නැහැ. එහෙමයි. එතකොට හැබැයි යම් යම් අඩුපාඩු ඇති භික්ෂුන් වහන්සේ නමක් කියලා දැනගත්තා වුණත් ඒක අපි ඒ භික්ෂුන් වහන්සේට ආදාන ටිකක් ආහාර ටිකක් අවශ්‍ය වෙලාවට ආහාර ටිකක් පරිත්‍යාග කිරීම විහාරස්ථානයේ ගොඩනගන්න උදව් උදව් කිරීම ඒක කොහෙත්ම නොකල යුත්තක් කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැ. දැන් ওই සම්බන්ධව අපේ මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය 35 වෙනි ප්‍රශ්නයේදී දැන දැනම අලජ්ජී දුස්සීල ශ්‍රමණයන්හට දන් දීම් ආදීන් අනුබල දෙන අයට ඒන් පාපයක් නොවේද? එතකොට නායකහට පැහැදිලි කරනවා ඇතම් ගෘහස්තයෝ අලජ්ජී දුස්සීල ශ්‍රමණයන් හා එක්වී ඔවුන්ගේ අලජ්ජීකම් දුසිල්කම් වලට අනුබල දෙමින් ඒ භික්ෂූන්ගෙන් ප්‍රයෝජන ලබති. පව්කම් වලට අනුබල දීමක් වශයෙන් දන් දෙන්නා වූ එවඳු ගිහියන්ට ඒ දන් දීමෙනුත් පව් සිදුවිය හැකිය. යමෙක් සංඝ රත්නය සලකාගෙන පින් සිදු කර ගැනීමේ බලාපොරොත්තුෙන් ඒ භික්ෂූන්ට දන් දෙන්නේ නම් ඔහුට එයින් පිනක් සිදු එතකොට මේ සංඝ රත්නයයි උන්වහන්සේලා අපි රැක බලා ගන්න ඕන කියන පදනමේ නම් උදව් කරන්නේ. එතන වරදක් නැහැ. දැන් ওই විදිහේ එක ප්‍රවෘත්තියක් මේ මෑත යුගයේ අපට අහන්න ලැබුණා. විහාරස්ථානයක එක තරුණ හාමුදුරු නම. එතකොට උන්වහන්සේ පමණයි මේ පන්සලේ ඉන්නේ. එහෙමයි. එතකොට මේ හාමුදුරුවෝ ගැහැණු ළමයෙක් එක්කලා සම්බන්ධතාවයක් තියනවා කියලා රාවයක් මතු වුණා ගමේ. එහෙමයි. ඊට පස්සේ දැන් මේ ආරංචිය ගිය ගමම්ම පහුවදා එළි වෙනකොටම කැලෑ පත්තර පෝස්ටර් ගැහුවා මුළු ගම පුරා සමහර අය. එහෙමයි. දාලා මේ හැමතරන නිඳා කළා අපහාස කළා කෙලින්ම පන්සලේ ඉන්න බැරි මට්ටමක් ඇති කළා. එහෙමයි. ඊට පස්සේ දැන් මේකත් එක්කලා දන් දීම සියලු දෙනා නැවැත්. දැන් උන්වහන්සේට දානෙත් නැහැ මේ අපවාදය ඔක්කොම එක්කලා මෙතන ඉන්න බැරි තත්ත්වෙට. එහෙමයි. එක අම්මා කෙනෙක් ගිහිල්ලා මේ හාමුදුරුවන්ට කතා කරලා කියනවා හාමුදුරුවෝ බය වෙන්න එපා. ඔබ වහන්සේ යන්න එපා මේ පන්සල. මම ඔබ වහන්සේට දාන ටික ගෙනත් දෙන්නම්. ඔබ වහන්සේ රැක බලන්න. ඔබ වහන්සේ බය වෙන්න එපා. ඔබ වහන්සේ වැරද්දක් කරලා නැත්තම් ඔබ වහන්සේ මොකටද බය වෙන්නේ? ඒ නිසා ඔබ වහන්සේ වැඩ ඉන්න මම දාන ටික ගෙනත් දෙන්නම් කියලා මේ අම්මා දිනපතාම උදේට දවල්ට දාන ටික ගෙනihin දෙනවා හවසට ගිලන් පස ටික ගෙනihin දෙනවා මේ තරුණ හාමුදුරුවන්ගේ අවශ්‍ය දානමාන ටික සියල්ලම සම්පාදනය කරලා උන්වහන්සේගේ හිත හදනවා. එහෙමයි. හිත හදලා මෙහෙම මාස කීපයක් ඒ විදිහෙන් කටයුතු කරනවා. එහෙමයි. කටයුතු කරලා දැන් ඒ හාමුදුරුවන්ටත් දැනෙනවා දැන් මේ අම්මා විතරයි මගේ ගැන කරුණා මෛත්‍රියෙන් මෙහෙම සලකන්නේ. එහෙම. ඒ විදිහට හිතවත්කමක් ඇති කරගෙන ඊට පස්සේ අර අම්මා යෝජනා කරනවා හාමුදුරනේ මෙහෙම චෝදනාවක් එනකොට ඔබ වහන්සේත් ඒ ගැන සිතන්න ඕනේ. වහන්සේ වැරද්දක් නොකලා වෙන්න පුළුවන්. හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. එහෙමයි. ඒ වගේ ඔබ වහන්සේට මේ චෝදනාව කරන්න මිනිස්සුන්ට මොකක් හරි කාරණයක් ගැන සැක හිතෙච්ච නිසා. එහෙමයි. කියලා අර බුදුහාමුදුරෝ අර දක්වලා තියෙන කාරණේ යම දන්නවද නැද්ද දන්නේ ඒ වගේ උපදේශ ටිකක් දුන්නා මොකක්ද දැන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපි අර ඉස්සල්ලා කතා කළේ අර වැසුණු ආවරණය වුණු තැනක ඉන්න එපා එහෙමයි එතකොට වැරද්දක් වෙලා නැහැ හැබැයි චෝදනාවක් එන්න එතකොට එක වහලක් යට අර විදිහට නිදාගත්තාම එතන මොකුත් ගැටලුවක් මතුවෙලා නැහැ හැබැයි දකින්නයි කියන්නේ අන්න අර කාන්තාවත් එක්කලා එක ගෙයි නිදාගෙන හිටියා කියලා එහෙමයි ඉතින් අන්න ඒ වගේ ඔබ වහන්සේ වැරද්දක් කළේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙම චෝදනාවක් එන්නේ මොකක් හරි පදනමක් ඇතුවනේ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේලා මේ මිනිස්සුන්ට ගල් ගහන්න පුළුවන් විදිහට පසුබිම හදන්න එපා. එහෙමයි. මිනිස්සු අතර නිකන් ආයුධ දෙන්න ඕනේ නැහැ. එහෙමයි. ඒ නිසා ඔබ වහන්සේලා පරිස්සම් වෙන්න ඕන බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. කියලා දැන් මේ අම්මා අර පොඩි හාමුදුරන්ට අර තරුණ හාමුදුරන්ට උපදෙස් දීලා ටිකෙන් ටික ටිකෙන් ටික දාන ටිකක් දෙනවා උපදේශයක් දෙනවා. එහෙමයි. මෙහෙම කරලා අන්තිමට ඒ හාමුදුරුවෝ ඉතාම විචක්ෂණ විදිහට ආපහු අර අප්‍රසාදයටපත් වෙච්ච මිනිස්සු සියලු දෙනාගේම ප්‍රසාදය දිනාගෙන සිවුරෙත් රැකිලා ඒ හාමුදුරුවෝ ඉතාම හොඳට විහාරස්ථානේ කටයුතු කරගෙන යනවා කාගෙන්වත් වචනයක් අහන්න නැති වෙන හැටි. එතකොට දැන් එතනදී අර සියලු දෙනා ගත්තු තීරණයට අර අම්මත් ආවනම් ඉතින් අර තරුණ හාමුදුරුවෝ සිවුරු ඇරලා යයි. තහයි පන්සලත් වැහිලා යයි. පන්සලත් වැහිලා යයි. ඊට පස්සේ ඉතින් චෝදනා කරනවා අපිට ගුණ දහම් වඩන්න තැනක් නැහැ අපිට හොඳ හාමුදුරු නමක් නැහැ ඉතින් ඉන්න අය මෙහෙමයි ඉස්සලා හිටපෙකේනා මෙන්න මෙහෙමයි කරලා ගියේ ඉතින් ඉස්සලා හිටපෙකේනා එහෙම කරලත් නැහැ මිනිස්සු මෙහෙම කරා කියලා උන්වහන්සේ පන්නගෙන ඉතින් මොකක්වත් නැහැ අන්තිමට ඉතින් අන්න ඒ විදිහේ බරපතල අර්බුද ඇති කරගන්නවා අවිචාරවත් බව අනිත් එක තමයි අරවින්ද මහත්මයා අපි තේරුම් ගන්න ඕන මේ මෑත යුගයේ වෙනකොට දැන් මේ වර්තමානයේ වෙනකොට මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න කෙලෙසන්න විවිධ උපක්‍රම. එහෙමයි. දැන් ඔය ඉංග්‍රීසීන් විසින් ලංකාව අල්ලගෙන ඉන්න කාලේ ඒගොල්ලෝ ලංකාවේ හිටපු නියෝජිතයින් රැජිනට ලියුම් යවලා තියෙන්නේ මේ පහසිවුරු ඇදගත්තු පිරිසක් ඉන්නවා. ඒගොල්ලොත් එක්කලා තියෙන සම්බන්ධය නිසා මේ මහජනතාව අපට අවශ්‍ය දේවල් වලට යොමු කරන්න බෑ. එහෙමයි. ඒතර මේ සම්බන්ධය තියෙන තාක්කල් මේගොල්ලෝ අපට අනුකූල කරගන්න බෑ. ඉතින් ඒ ඒ ඒ සම්බන්ධය කඩන්න ඒගොල්ලෝ විවිධ උපක්‍රම කළා. භික්ෂුන් වහන්සේලාට තනතුරු දුන්නා, එක එක දේවල් කළා. එතකොට නොයෙක් දේවල් කරලා දැන් ඒගොල්ලෝ හඳුනගෙන ඉන්නවා පිටින් උපක්‍රම කරලා මේක විනාශ කරන්න බෑ, විනාශ කරන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි ඇතුලෙන් මේකට ගිනි තියන එක. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනය වනසන්න පුළුවන් වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අය තමයි. මේක රකින්නෙත් ඒ අයමයි මේක නැති කරන්නෙත් ඒගොල්ලෝ. එහෙමයි. එතකොට මේක ඇතුළෙන්ම ගිහියන් කුලප්පු කරනවා. එහෙමයි. මේක ඇතුළටම එවනවා සිවුරු පෙරවලා අර වගේ අය. ඒතර සිවුරු පෙරවගෙන ආපු ගමන්ම ඒගොල්ලෝ පැවිද්දෝ හැටියට තමයි ගිහියා හඳුනාගන්නේ. එහෙමයි. ඒ සාසනික පැවිද්දෙක්ද උපසම්පදාවක් තියද නැද්ද? ඒ මොකක්වත් ਵਿਚාරයක් නැහැ. ඉතින් ඒව ගැන කතා කරන්න ගියාමත් අර කියනවනේ දැන් ඔය ධර්ම විකෘති කරන අය කියන්නේ මොන උපසම්පදාවක්ද බුදුහාමුදුරුවෝ උපසම්පදා වුණාද උපසම්පදා වුණද නිවන් දකින්න ඉතින් එහෙම පඬිතකන් ටිකක් කිව්ව ගමන් අරගොල්ලොත් ඒකට යට වෙනවා එහෙම ඉතින් යට වෙලා ඊට පස්සේ අරගොල්ලෝ කරන වැරදි සමස්ත සංඝයාට තමයි ආරෝපණය කරන්නේ ඒක පැත්තක් අනිත් පැත්තෙන් අර තැන් තැන්වල සිද්ධ වෙන ඒ දුර්වලකම් ඉස්මතු කරලා ඒවා සමාජගත කරන්න සමාජ මාධ්‍ය ජාලවල ලොකු ඉඩක් ඒක අපේ සාවිනස එක ක්ෂණයෙන් ඒක ක්ෂණයෙන් කරනවා. ක්ෂණයෙන් කරනවා. දැන් අරවින්ද මහත්තයා දැන් විනය පිටකේ ගත්තාම බුදුහාමුදුරෝ වැඩ හිටිය කාලේ ඇතත් භික්ෂුන් වහන්සේලා කරලා තියෙන දේවල් බැලුවාම එහෙමයි. අද හාමුදුරුවෝ එහෙම දේවල් කරන්නේ නෑ නේද කියලා හිතෙනවා. එහෙමයි. නමුත් දැන් ඒ සිද්ධ වෙන දේවල් වහාම මේක ගින්නක් වගේ පැතිරෙන්නේ සමාජ මාධ්‍ය ජාලා වෙනම බිහි කරලා තියෙනවා. ඒ වගේ වඩ ප්‍රචාරය කරන්නේ. එහෙමයි. මේක මේ සමාජ කතිකාවතකට වඩා අපේ ස්වාමින්වහන්සේ මේ සමාජයට බලාත්කාරයෙන් ඔබ්බන්න හදනවා. ඔබ්බන්න හදනවා. ඒක ඒක සමස්ත සමාජයේ මතයනේ. නෙමෙයි. එතකොට මේ නිග්‍රහශීලීව අනිත් අය තුල මතයක් හදන්න ප්‍රතිවිරෝධතාවයක් ගොඩනගන්න. මේ වික්ෂුන් වහන්සේලා මේ මහජනයා රකින්න පිරිසක් නෙමෙයි. මේගොල්ලෝ සාසනය රකින්න පිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ මුලා කර කර මේගොල්ලෝ මේ ඛණ්ඩ ක්‍රමයක් හදාගන්න පිරිසක්. එතකොට ඒගොල්ලෝ වැජමෙනෝ ඔබලට නැහැ. අර අර රජයට කරපු දෙයම තමයි. මේ මේ ටික දෙනෙක් උඹලගේ හැම දෙයක්ම හූරාගෙන කන උඹලට මොකුත් නැහැ කියලා කියන්න කියන්න කුපිත වෙනවා. ඊර්ෂ්‍යාව මතුවෙනවා. එතකොට ඒකම තමයි දැන් භික්ෂුවට කරන්න උත්සාහ කරන්නේ. මේගොල්ලෝ මේ gadol godowal වලට පූජා කර කර මේ පන්සල් තියාගෙන ප්‍රාඩෝ තියාගෙන මෙහෙම වැජමෙන උඹලට මොකුත් නැහැ කියලා අර ගිහියාව කුලප්පු කරනවා. එතකොට ඊර්ෂ්‍යාව වෛරය පහසුවෙන් අවස්සන්න පුළුවන්. ඉතින් ඒවට පාදක කරගන්නව අර සමහර හාමුදුරුව අතෙන් සිද්ධ වෙන පොඩි පොඩි අඩුපාඩු. එහෙමයි. එතකොට පරාජිකා වෙලාද නැද්ද කියන කතාව වෙනම පැත්තක්. හැබැයි අර පුංචි පුංචි දුර්වලකම් ටික මතුනහම ඒවා සමාජ මාධ්‍ය ජාලවලින් ප්‍රසිද්ධ කරලා අර මතය තහවුරු කරන්න උත්සාහ කරනවා. ඕක අපේ ස්වාමීන් වහන්සේ ගොඩාක් ඉතින් ව්‍යාප්ත වෙනවා ගිහියෝ විනය ගැන අවබෝධයක් නැතිකම සහ නැතිකම සහ මේ අර අරගොල්ලන් කරන උපාය වලින් තමන්ගේ වෛරය, කෝපය, ඊර්ෂ්‍යාව මතු කරගන්න. එහෙමයි. එතකොට මේ පිරිස මේ නිකන් ඉඳලා anu anu අපි තමයි ඒගොල්ලෝ නඩත්තු කරන්නේ. ඒගොල්ලෝ මේ නිකන් ඉඳලා අපිව රවට්ටගෙන කනවා. අන්න එහෙම මතයක් හදන්න උත්සාහ කරනවා. එතකොට භික්ෂුව කොච්චර යහපතක් සමාජයට කරනවද? සමාජයට කොතරම් මඟ පෙන්වීමක් කරනවද? ඒ භික්ෂුව නිසා මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම නිසා කොච්චර මහජනයා මානසික ආධ්‍යාත්මික වශයෙන් සුරක්ෂිත වෙලා තියෙනවද එතකොට ඒ ගැන ਵਿਚාරයක් කරනවට වඩා අර පැත්ත අවසන. ඉතින් මිනිස්සුන්ගේ ගුණය නුවණ අවදි කරනවට වඩා පහසුයිනේ ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, කුහකකම් ඒවා මතු කරන එක. ඉතින් ඒකට කටයුතු කරනවා. ඉතින් ඒව සමාජගත වෙනකොට සමාජය තුල අර නොදන්නා අය ਵਿਚාරයක් නැතුව අරයට අරවට කමෙන්ට් එකක් දානවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අදහස කියනවා. ඒතර ඒගොල්ලොත් කැකෑරෙනවා. අන්තිමට ලොකු ජනමතයක් නිර්මාණය වෙනවා. ඉතින් ඒක තමයි සැලැස්ම. එහෙමයි. ඉතින් අන්තිමට ඒ සියල්ල විනාශ වුණාට පස්සේ තමයි දැනෙන්නේ අපිම නේද මේ සියල්ල වල කපාගත්තේ කියලා. ඉතින් එතකොට ගොඩක් ප්‍රමාද වෙලා වැටෙනවා. ඉතින් දැන් මේ සමස්ත කතාවෙන් අපි උත්සාහ කරන්නේ පැවිද්දාගේ අඩුපාඩු තිබුණට කමන්නේ කොහොම හරි වහගෙන ආරක්ෂා කරගෙන මේක ගෙනියන්න ඕන කියන කතාවක් නෙමෙයි. එහෙමයි. පැවිද්දාගේ දුර්වලකම් තියෙනවා නම් ඒ දුබලකම් වලින් පැවිද්දා ගොඩ ගන්න ඕන. එහෙම ගොඩ ගන්න බැරි නම් ඒවා සමාජගත කරලා එතනින් බැහැර කරන්න එහෙමයි. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් ඒ කළ යුත්තේ ඒ පුද්ගලයාට පමණයි මේ සමස්ත සමස්තයට නිග්‍රහ කරන එක නෙමෙයි. අපි අර පසුගිය වැඩසටහනකත් කිව්වේ එකයි රටේ රජු කියලා කියන්නේ තනතුරක්. ඒක ඇතුලේ ඉන්න පුද්ගලයාගේ අඩුපාඩු නිසා තනතුරට නිග්‍රහ කරන්න ගියොත් සමස්ත රටේම නීතිය කඩා වැටෙනවා. එහෙම අපේ සාරය. ඒතර පැවිද්දා කියලා කියන්නේ මේ ශාසනය පවත්වාගෙන යන එක්තරා භූමිකාවක්. එතකොට මේ භූමිකාව තුල ඉන්න පුද්ගලයන්ගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකම් තියෙනවා නම් හොයලා බලලා ඒවට වෙනම පිළියම් යොදා ගන්නට. එහෙමයි. ඒ තියෙන දුර්වලකම් වලට. එහෙමයි කියලා අර සමස්ත භූමිකාවට අපි නිග්‍රහ කරන්න ගියොත් මෙතෙක් කාලයක් මේ ආපු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගිලිහුණු ගමන් ඉතින් අරගොල්ලන්ගේ උපාය මාර්ගය සාර්ථක වුණා. එහෙමයි. හරවත් සාකච්ඡාවක තමයි අපි ඉන්නේ. නමුත් කාල වේලාව අපිට අදටත් හරස් වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා වගේ මේ භික්ෂුවකගේ භූමිකාවත් ගිහියාගේ භූමිකාවත් ඒ කියන්නේ මේ ශාසනය පවත්වන්න අවශ්‍ය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසම දහමෙන් අර්ථයෙන් දැනුවත් වෙන්න ඕනේ මේ ශාසනයේ චිරස්ථිතිය රැක ගන්නට. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එවන් ශක්තිමත් සිව්වන පිරිසකට මග ඉඩහසර මේ දහම දැනුමෙන් පිවර වේවා කියලා. ඉතින් ඔබ වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා ආචාර්ය පූජ්‍ය කුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි මේ අද සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලය අනුමෝදන් කරනවා ඔබ වහන්සේ මේ කරගෙන යන සීලූම සාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කරගෙන යන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා. ඒත් එක්කම සිය සමාජ කණ්ඩායමේ අපේ නියමුආනන් සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපි මේ කුසලය අනුමෝදන් කරනවා මේ වගේ තව තවත් වටිනා ශාසනික සේවාව ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන අපගේ දායක කාර්කාදීන්ටද අපි මේ කුසලය අනුමෝදන් කරනවා. ඔවුන්ගේ බලාපොරොත්තු සඵල වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒ වගේම සම්බන්ධන ඔබ සියලු දෙනාටමත් මේ කුසලය ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. නැවතත් වැඩසටහනකින් ලබන සතියේ අපි ඔබගේ නිවසට එනතුරු ඔබගෙන් අපි සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.